සබ්බ ලෝකේ අනාබිරත සංඥා භික්කවේ භාවිතා බහුලී කතා මහපලා හොන්ති මානිසංසා අමතෝ ගධා අමත පරියෝසානාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අසුභ සංඥා මරණ සංඥා ආහාරේ පටික්කුල සංඥා හරහා මේ ඇවිල්ලා තියෙන සබ්බ ලෝකයේ අනබිරත සංඥා කියන එක එච්චර අහලා හුරු එකක් නෙවෙයි. ඒ මොකක් හරි හේතුවකින් ධර්ම කාරණාවත් ඒකට ලියලා තියෙන අටුවාවත් ඒ වගේම අපි ජන විහාව ව්‍යවහාරයට මේක පැමිණීමත් මේ අතපහුව වෙලා තියෙනවා අතපල්ලි වැටලා තියෙනවා. එම හැබැයි අතපල්ලි වදින්න දෙයක්වත් නැහැ. මේක මේ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා වලින් එකට අපි උදේ අවස සජ්ජායනා කරනවා. හැබැයි ඒක ඇත්තටම කියනවා නම් ඒ අසුභ සංඥා මරණ සංඥා ආර්ය පටික්කුල සංඥා වලටදී මොකද්දෝ ගැඹුරක් තියෙනවා. ඒක නිකන් මේ හපනකොට දිව හැපෙනවා වගේ හපා ගන්න බැරි කට්ටක් හැපුණා වගේ තමයි මේ සබ්බ ලෝකයේ අනබිරත සංඥාව තියෙන්නේ. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් එකට පැකිලෙනවා අටුවාවක් දෙන්න හුඟ දෙනෙක් පැකිලෙනවා මතක තියාගන්න හුඟ දෙනෙක් පැකිලෙනවා. ඒක තේරුම් ගන්න මොකද ඒක ටිකක් මේ ගඟ දිගේ ඉහළට පීනන ක්‍රමයක් තියෙනවා. against the grain යන ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක නිසා වෙන්න ඇති ඒ වගේ දෙයකට යන්න ඉස්සල්ලා අපිට අහලා පුරුදු අසුබ සංඥාව, මරණ සංඥාව, ආහාරේ පටික්කුල සංඥාව කිව්වහම අර ලෝකයා විසින් තියෙන සුබ සංඥා එහෙම නැත්නම් උදේ සංඥාව, පය සංඥාව අමතක කරලා උදේ සංඥාව එහෙම නැත්නම් ආහාර පිටිබඳව කරන මේ භෝජන සංග්‍රහ වගේ කතාවල් තමයි ශිෂ්ටාචාරය කියන්නේ. ඒ තමයි ශිෂ්ට මිනිසු කරන්නේ. හැමදේම සුබ සංඥා නැකත් බල බලා හරියට උත්සව පාත්ත පාත්තා මුල් ගල් තියතියා ආරම්භ කර කර තමයි ලෝකේ පවතින්නේ. ඒ වගේම මරණ සංඥා වෙනුවට වය සංඥා වෙනුවට උදේ සංඥාවේ තමයි තියෙන්නේ. මරණ සංඥාව පැත්තකට දාලා ඒක මංගල්‍යයක් වුණාට අව මංගල්‍යයක් කියලා කියන්නේ. මරණය කියන්නේ අව ඇත්තටම කියනවනේ ඒක හොඳ මංගල්‍යයක්. නමුත් අවමංගල්‍ය කියලා තමයි ඒකට බයයි තමයි මුළු ආගමම මෙහෙवला තියෙන්නේ. ඒක ආගමේ අත්‍යන්ත අංගයක්. විශේෂයෙන්ම පුත්‍රජානස උගන්වීමේ ධර්මයේ අත්‍යන්ත අංගයක් තමයි මරණය කියන එක. මොකද මෘතේ කියන්නේ මරණයට අමෘතේ තමයි උගන්වන්නේ. මෘතේ හරහමයි යන්න ඕනේ. කවදාවත් නතු කරන්න බෑ. මම ඉස්සල්ලාම වැඩමුළුවකට සම්බන්ධ වුණේ 1979 අපි යුනිවර්සිටි කෝස් එක ඉවරචි ගමන් ඉන්දියාවේ ඉඳලා ආවා මුනින්ද ජීතුමා එතකොට ගෝයන්කා ජීතුමත් එක්ක එකට වැඩ කරපු කෙනා ඉස්සර පැවිද්දෙක් අවිල්ලා දවස් 7ක මන්දක 7ක 10ක ගොඩු නුවර පාතිමා රිට්‍රීට් කියලා කතෝලික පල්ලියක කෙරුවේ ඉතින් ආයේ ඉංග්‍රීසියෙන් කෙරුවේ ඔක්කොම හිටියේ සුද්ධෝ මම විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වෙච්ච ගමන් ඇවිල්ලා භාවනා කරා ඒකෙදී ආ විචි සිද්ධි දෙකක් මට මතකයි එකක් තමයි මතක් කරලා කිව්වා කවදා හරි සෝවන් වෙන්නේ මරණ බව මැරෙන තරම් දුකකට පත්ලා පහුවෙන්දයි කියලා. මරණය හරහා ගිය දවසේ පහුවෙන් තමයි අමෘතයටපත් වෙන්නේ. එතකන් තමයි අපි මේ ටික ටික ටික ටික අමාරුකම් වලට මුහුණ දෙමින් මුහුණ දෙමින් යනවා. ඒ නිසා මරණ සංඥාට කිට්ටු වෙනවනම් ඒ කියන්නේ ඒක පැන්නවාට පස්සේ යහපැත්තේ තියෙන සෝවන් ඥානෙ. ඉතින් බය බය නම් මරණයට, බය නම් දතක් ගැලවෙනවට, බය නම් කොණ්ඩේ ඉදිනවට, බය නම් ඔය එක එක දේවල් වලට කිට්ටු කොටක් යන්න හම්බෙන්නේ අමෘතයට. මෘතේ හරහමයි අමෘතයට යන්න තියෙන්නේ. ඉතින් එතෙන්දි මට තේරුණා ඒක නිකන් එතකොට හරි වටිනවා. නිතරම මලකවල් වල යන්න ඕනේ. මරණය දිහා බලන්න ඕනේ. මරණ හා සමාන බයක් කෙනකොට සතුටු වෙන්න ඕනේ. දැන් මේ මම සූදානම් කර කර ටෙම්පරාදු කර කර ඉනියනවා අමෘතයට යන්න කියලා. ඊට පස්සේ තමයි ආහාරයේ පටික්කුල සංඥාව. මොකද භෝජන සංග්‍රහණය අපේ තරුණ කාලේ ජීවිතේ තියෙන කණ එකම තමයි. නමුත් මේකේ අනිත් පැත්තක් කියනවා ඔය සෙල්ලමේ කරන්න බෑ කවුරු හරි දෙන බත්තියක් කාලා පින්නපාතයක් කරන්න හිටපන්. ඔය මොනවාද සූප සාත්‍රය ඉගෙනගෙන ආහාර විද්‍යාව ඉගෙනගෙන කාබ් ප්‍රෝටීන් තෙල් මේද ඒ කතා බෑ. ලැබෙන දෙයින් ජීවත් වෙන්න බලපන්. අපි අම්ම ඉන්න කාලේ කියන දේ තමයි දුන්න දෙයක් කා කපුවා තෝපන රක ගම් කපුවා කියලා. පිටිපස්ස යනට අපිට කිත ඒක අරක දීපන් මේක දීපන් කියලා. දෙන දෙයක් කාපන්. කාලා මොන දෙයක් හරි පන රක ගනි. ඔය සූපසාත්‍රේ තියාන උයන අපේ අක්කලා එහෙම දවස. අම්මා කියනවා ඔය පොත පැත්තක දාලා ඉල්ලපත ගනින් කියනවා කුසියකට. ඔය පොත්වල වල බලා සූපසාත්‍රේ කරන්න ඕනේ නැහැ. හැබැයි මිනිස්සු කිව්වේ අපේ අම්මා මැරුණාට පස්සේ අත් දෙක කපලා තියාගන්නයි කියලා. ඉතින් ඒ තරම් පොළොස් සබලක් කිව්වොත් ඒක ඒදෙන හැටි දන්නවනේ. ඒ තරම්ම උඳුවැල් හැදුවොත් ඇතුළට පැණියන්න කරන හැටි දන්නවා. සූපසාත්‍රයෙන් හොගන්න බෑ. නමුත් ඒක නෙවෙයි අවශ්‍ය කරන්නේ. අවශ්‍ය කරන්නේ දින දෙකක් කාල ජීවිතයක් කියන එක. දැන් මේ යන්නේ සබ්බ ලෝකයේ අනබිරත සංඥා. සියලුම ලෝකයේ පිළිබඳව අනබිරතයක්. ඒකට විරාගය කියලාත් කියනවා. මේක තමයි ලෝකේ වද්දගත්ම දේ විරාගෝ සෙට්ඨෝ ධම්මාණං මේ රාග ලෝකයක් මේ කාම ලෝකය කියන්නේ රාග ලෝකයක් නෙමේ සංසාරය කියන්නේ රාග ලෝකයක් නෙමේ පෞල් කරනවා කියන්නේ රාග ලෝකයක් නෙමේ ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳගෙන ආලවට්ටම් කරගෙන ලිප්ස්ටික් ගාගෙන කියුටෙක්ස් ගාගෙන මේ නටන ලෝකේ ඒක නතර කරන විතරක් නෙමෙයි ධර්මයට තියෙන ආශාව, සීලයට තියෙන ආශාව, සමාධියට තියෙන ආශාව, ධ්‍යානයට තියෙන ආශාව, ඒ සියල්ලම හැලෙන්න ඕනේ. ඒ නිසා හරි ලේසි කාටද කියලා දෙන්න මේ කාම ලෝකේ කාම දේනෝ කියලා නැත්තම් තරුණ තරුණයන්ගේ තියෙන ඒ රූපලාවන්‍යයේ තියෙන ආසාව අතරින්න ඕන කියන එක ඒක බුදුරජාණන් බුදුරජාණන් කිව්වත් නැත්නම් 60 70 වෙනකොට ඔක හැරෙනවනේ. සාමාන්‍ය ඔකේ යනවනේ. ඔය මූණ නිකන් දාලා හැල්ලා වගේ සැලි වැටලා ආවට පස්සේ ඔගේ ටික්ටික්ටික් ගාව කියලා හරියන්නේ නැහනේ. ඔය නවගොරෙන් කාගරුළු ඇගිරෙන පටන් ගත්තා පස්සේ මොන සෙම් ගියාවත් හරියන්නේ නැහනේ. හඩු ගඳ එනවනේ. එතකොට ඉතින් ওই රූප සුන්දරි තරඟ වලට යන්නේ නැහනේ. අර තරුණ කාලේ යන්නේ ඒක ශෛලිය කියන්න පුළුවන්. ඒක බනට හරියට කියවෙනවා. ඊට පස්සේ මේ මොනවද කියන්නේ මේ කාම ලෝකේ අයින් කරලා ඒක අයින් කරන්න අපිට දාන කතාව තියෙනවා සීල කතාව තියෙනවා. අපි කරන්නේ දාන කියන්නේ සුචිදේ මනාපදේ දීලා දාන. මනාපදායි ලැබතේ මනාපා. තමන් ආසමදේ හොඳට කල්පනා කරලා බලනවා මම මේ බඩු වලින් මොනවද ආසම දේ කියලා. එකපාරටම දීලා දානවා කාට හරි හිතා ගන්න නැතුව. ඒක ලේසි නෑ. ඒ බුදුජානක වැඩ ඉන කාලේ අම්මයි තාත්තයි දෙන්නෙක් හිටියලු බමුණයි බැමිණි. ඒ දෙන්නටම උඩට අඳින තිබුණ එකම සලුවයිලු. යටට දෙකක් තියෙනවා. ඉතින් බමුණ බනහන්න යනවනම් ඒ කාලේ ඒගොල්ලෝ සලුවක් දානවා උතුරු සලුව වගේ. කාන්තාවත් ඒක තනපටේට ගන්නේ ඒ සලුවක් විතරයි. පිරිමියා යන දවසට ගෑණි ගේ වහගෙන තොර වහගෙන ගේ ඇතුළට වෙලා ඉන්නවා. ගෑණි බණ කියන්නේ යන දවසට පිරිමියා ගෙට වෙලා ඉන්නවා. දෙන්නටම පාට බහින්න බෑ. මොකද එකම සලුවයි. ඒක සාතක වාපකනා කියලා කියන්නේ. ඉතින් බුදුරජාන්සේ බණ කියනකොට හැමදාම කියනවලු දාන දීපල්ලා දාන දීපල්ලා මටම දීපල්ලා කියලා කියනවා. ඉතින් මම නම් එහෙමත් කියනවා. දාන දෙන්න පුළුවන් තරම් හැබැයි මටම දෙන්න ඈ. ඕගොල්ලෝ දේවල් වලට ආශා කරන්න බෑ. ලබිෂි කරගන්න මං ඉන්න පැත්තට ඉෂි කරන්න ඈ. එහෙනම් අපි කියන බණ. ඉතින් මේ අම්මඩිට හිතනලු මේ පුරුෂයාට හිතලු යකෝ සාක්ෂි දෙන්න දියකුත් නැහැ. හරි දුප්පත්. බණනම් හොතරම තේින්න. ඉතින් බමුණට හිතනලු යකෝ දෙන්න පුළුවන් නෙමෙයි. යටේ කැන්දොත් කලවලා දුණු ගහනවනේ මිනිස්සු උඩේ එක තමයි. ගතට ගන්නකොට නෝල දැන් මම දුන්නාට පස්සේ අර ගෑනටත් පිළිගිය තියාගන්න හම්බ වෙන්නේ නැහැ. බැරි වෙලා හරි කුෂ්ඨ රෝගයක් හැදිලා 70කුත් නැතුව එළියටයක් බහ ගන්න බැරිද දොට්ට බිල් තියා ගන්න බැරි වෙන්න පුළුවන් නේ කුෂ්ඨ රෝගයක් අත්හැරෙන්නත් පුළුවන් තියෙන බෑ ආය ඇඳගත්තලු ආය සැරයක් පුදුරජානසේ කියනකොට ආය දෙන්න හිතනලු ආය හිතනලු ඉඳලා තුන්වෙනි සැරේ කොහොනේ ගිනි අගුරක් වෙච්චවයි කියලා දීලා පුදුරජානසේ පූජා කළා හයියෙන් සාදු කිව්වලු එහරාර ඇති කරගත්ත යුද්ධෙන් දිනුවයි කියලා එතකොට සාදු කියනකොට එතන රජුරු ඉඳලා තියෙනවා. රජුරන්ට එච්චර කැමති නෑ මේ මට වැඩිය දන් දෙන කෙනෙක් ඉන්නවා දකින්න. රජුරන්ට ද්වේෂයක් ඇති වෙලා තියෙනවා. ඒ මනුස්සයාට කොහොමද මේ මෙච්චර මේ මේ තරම්ම උදම්මන්න තරම් සාදුකාරයක් දෙන්න මොකද උනේ කියලා. ඊට පස්සේ මාලිගාට කැඳවලා අහලා තියෙනවා ඔබට එහෙම මම ඉන්න තැන්වල එහෙම අයියෙන් සාදුකාර දෙන්න උනේ කියලා. ඒක හිතාගන්න බෑ. මට තිබුණේ මෙච්චරයි මටයි අඹුවට දෙන්නටම මම ඒක දීපු නිසා තමයි මට සාදුකාරයක් ඇතුළේ මට මතකුන්නේ නැහැ රජ කෙනෙක් පෙතිනවා කියලා නමුත් බුදුරජාණන් සාදු කිව්ව ඔබ වහන්සේට පුළුවන් නම් බුදුරජාණන් ඉන්න තැන මගෙන් ප්‍රශ්න අහන්නේ කිව්වා. පස්සේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැන රජුරු ඇහුවට පස්සේ කිව්වලු මේ ගොඩාක් වස්තුව තියෙන කෙනා ඕකෙන් කැලලක් දෙනවයි කියන එකට වැඩිය තියෙන සම්බදරීම දීලා තියෙන්නේ. එච්චරයි. ඒතර බුදුරජාණන් වහන්සේ ඇති කරපු සන්තෝෂෙට බමුණ සලු දෙකක් පූජා කරා අලු ගෑන්ට මිනිහටයි. ඒ දෙකම එතන ජීව බුදුරජාණන්ට පූජා කරා. ඊට පස්සේ 10ක් පූජා 10ම පූජා කරා. අන්තිමට සලු 500ක් කොහෙද පූජා කරලා තමයි ඒ බමුණට එතනදීම ඒ දානි ආනිසංස ලැබුණේ. ඒ වගේම තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ මිනිස්සුත් එක්ක වැඩ කරන ඉඳපු අපූර්ව චරිතයක් ඒ චරිතේ ඉන්න වෙලාවේදී මේ පුදුමාකාර වෙහෙස ගන්නවලු දවස පුරාම වෙහෙස ගන්නවා යන්නෙම දුප්පත් මිනිසු ගාට කන්න දැනකොත් නැහැ ඉන්න දෙයක්වත් නැහැ එහෙම ඉන්නකොට ඒක කාන්තාවක් මට හරියට මතක නම ඇවිල්ලි වෙරලා කකුල් දෙක හොදලා තෙල් ගාලා කොණ්ඩෙන් පිස්සලු ඒක ඒකල්ලි වෙලා Tamange හැඹිලියේ තියෙන සල්ලි ටික සේරම දැමලු කකුල් දෙක ගාව ඊට පස්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වලු මේ ඔබට ස්වර්ග රාජ්‍ය ලැබෙනවායි කියලා එතන ඉන්න පෝසත්තිකෝ යකෝ අපි මෙයාට කොච්චර දේවල් දීලා තියනවද? මේ එක එක දේවල් මේ නාකි මේ අම්මන්ිට විතරක් උඹට ස්වර්ග රාජ්‍ය ලැබුණයි කියලා කියනවා කියලා යේසුස් වහන්සේට තොස් කියලා තියෙනවා. ඉතින් යේසුස් වහන්සේ කියලා තියෙනවා ඕගොල්ලෝ දෙන්නේ තියෙන එකෙන් කොටහක් නේ මේ අම්මගේ සබ්බ සැදීනේ. මේ අම්මගේ තියෙන හේරම මේ දීලා තියෙන්නේ. ඇඹිලි අල්ලලා දැම්මා. ඒක ලීසි නෑ. ඊට පස්සේ දැන් එහෙම දානයක් දීපු කෙනාට ඕකට ආසයි වෙනවනේ. මම නම් යන්තම් බුදු ආමරන්න කෙලින්ම දානයක් දුන්නා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දානයක් දීලා මම ප්‍රශංසා ලැබුවයි කියලා. ඒකට අභිරමණය කරන එකයි ගෑනු මිනිහ අතර තියෙන අභිරමණයයි වස්තු වල තියෙන අභිරමණය දෙකක් නේ දැන් කියන්නේ මේ. කාම වස්තු වලට අභිරමණය කරන එක තමයි මේ මානව ලෝකෙදී දැන් මේ Taman දීපු දාණය පිළිබඳව දාණය ලැබෙන ආනිසංස පිළිබඳව අපිට පුංචි සතුටක් එහෙම නැත්නම් ආනිසංසයක් හිතෙනවනේ කාම මාත අතාරින්න අමාරුයි කොහොමද ඒක මතුවේන්නේ දන් නොදෙන එකනට දොස් කියනවා මහා කුම් ඇයියා. ඔකට කොච්චර තිබුණත් වැඩක් නැහැ. සත්ත පහක් දෙන්නේ නැහැ. මම නන්නේ මං නම් පුළුවන් විදිහට දෙනවයි කියලා ඒකෙන් අත්තුක්ඛංශේති පරම්ම්බේති. දානේ නොදෙන එකන පහත් කළා හල කරනවා. දාන දෙන මම අපි නන්නේ අපි නම් මෙහෙම අපි ඇවිල්ලා රජවංශයෙන් දන් දෙන කට්ටිය අරුණනම් අල්ලපු ගෙදර උන්නම් මහා කුම් ඇයියෝ. මෙයාගේ දාණයෙන් ආයුධයක් කරන අරුණ චප්ප කරන එක තමයි කරන්නේ. අසත්පුරුෂයි. බුදුරජාණන් අසප්පුරුෂ සූත්‍රය සඳහන් කරලා තියෙනවා දානපති අසප්පුරුෂය කියලා නම්බුවක් දෙන්නේ. දානපති අසප්පුරුෂයා. මොකද දාණය මම දෙන කෙනා අරය නොදෙන එක නයි කියලා අත්ත්ුක්කංශන පරවම්බන කරනවා. ඒක තව ඉස්සරහට කියන්න පුළුවන්. නමුත් අපි ඊට පස්සේ බලමු ඒක න දැනගන්නවා දාන්නට වැඩිය සීලය හොඳයි කියලා. ඊට පස්සේ ගෙදර මීයරක් කියනවා දරුවන් නැති කියනවා අපි සීල් රකිලා අන්නේ පළයන් බයයන් ඔබ සීලක් ගන්න අපිට බෑ කියලා. නෑ පවුලේ එක්කෙනා සීල් ගන්නවා කියලා හිතන්නේ. ඒක අමාරුයිනේ සතුන් මරපෙක නතර කරන්න. මේ හොරකම් කරන එක නතර කරනවා. කාමීච්ඡාචාරය නතර කරනවා. වචන කිව්වට පුදුම අමාරු වෙන වැඩේ. බොරුව කේලම ඉස්සචන පරිසචන නතර කරනවා. මත් පැඹීම නතර කරනවා. ඒක ඇත්තටම ලොකු ජීවිත පරිවර්තනයක් ඔය දාහනයක් දෙනවට වැඩිය අමාරුයි. එතකොට එයාට හිතෙනවා බුද්ධෝත්පාද කාලෙක මම අඩියක් තිබ්බා දාන්නේ දැන් තව පියවරක් තිබ්බා. මම අධිකුසලයට ගියා. දානේ සීලයට කියා. එතකොට එනවා පුදුමාකාර මාන්නක්කාරකමක්. අර දානයක් දීලා ඇති වෙන අනුන් පහත් කළා තමන් උසස් කරනවට වැඩිය සීලයක් කරලා හරි ගිය ගමන් අනික් මිනිස්සු දුස්සීලයි. අපි ඇවිල්ලා සිල්වන්ත කට්ටියක්. දැන් Nissan වනේ ඉනකොට මුලින් ඉඳලාම අපේ හිතට කවණ දෙයක් තමයි ගමේ හාමුදුරුවෝ එච්චර සීල් ලකින්නේ නැහැ. අරණිය හාමුදුරුවෝ හොලයි. ඉතින් අපි යන්නෙම නහයෙන් බල බලා බලන මේ හාමුදුරු ගමේ හාමුදුරු කෙනෙක්ද හරිය නැහැ. ඒගොල්ලෝ හරිය නැහැ. උප්පත්තියම හරිය නැහැ. අපි ඇවිල්ලා ලේම නෙවෙයි අපි රජවංශෙමයි. අපි ඇවිල්ලා අරණ්‍ය වාසී. අපි අනකොට ගැට ගොටු අත්තක් කරගෙන වටාත්තක් කරන දෙවුර වහගෙන ඉසෙල්ලන් ටිකක් තියෙනවා අපේ සංඝ ගැට ටික. ඊට පස්සේ අර හාමුදුරු දිහා බලන්නෙම ලද්දා ඉඳලම. ඒගොල්ලෝ නිකන් ගමේ පන්සලේ හාමුදුරුවෝ කියලා. ඉතින් ඕක උග්‍රව තිබුණා මේ භාවනා මධ්‍යස්ථානයේ හදනකම්. ඒ ඉන්න දෙන්නේ නැහැ කාටවත්. ඉන්න දෙන්නේත් නැහැ කාටවත්. නමුත් මෙතන කාමර 10ක් හැදුවා අපි. ඒ කාමර 10 ඕනම නිකායක ඕනම හාමුදුර කෙනෙකුට සාමනීර ඔක්කොටම දුන්නා. එතකොට ඒ ජපානයේ ඉඳලා ආපු හරි වැඩිමන් ස්වාමීන් වහන්සේ නමක් මම ජපානයේ ගියත් පස්සේ උදව් කරා. ඇවිල්ලිවලා දවස් 10 වෙලා කතාවක් කරා. අපි හිතවලු මේ අරණිවාසී සංඝයා අපිට උඟාක් පහත් කළ සලකයි. ඉතින් අපි ඒකට ලෑස්ති වෙලා ආවේ. නමුත් අපිට පුදුම විදිහට සමතන දාලා සලකුවා. අනික් සංඝයා වහන්සේලාට වගේම සමතන දාලා සලකුවා. ඒක විශාල වෙනසක් අපි අද දැකපු කියලා. මොකද නැත්තම් අපි අර අපි සිල්වන්තයි. අපි මෙහෙම කරනවා මෙහෙම කරනවා මෙහෙම. අනික් කට්ටිය දුසිල්වන්තයි කියලා අපරාධි බව ගොඩක් රැස් කරගන්නවා. ඒ පැවිද්ද කියලා කියන්නේ මහා මේ 200 කරන්ට් එකටත් වැඩි වෙන දෙයක්. උඟ දෙනෙක් ඕක අරගෙන පව් කරගන්න. මොකද හේතුව අර සත්පුරුෂ සීලය කියන එක දන්නේ ඊට පස්සේ අර අසත්පුරුෂ සීලය නිසා මහා ලොකුකම් කරලා අපායටම යන්නේ. කෙලින්ම අපායට යනවා. ඒ නිසා සාමාන්‍ය පැවිද්දන්ට තියෙන අපාය ගිහියන් එකට පොඩ්ඩක් යට එක තියෙන කියලා කියනවා. ඊටත් ඉතින් පල්ලෙහායකට තමයි වැටෙන්නේ. කලාසුකෙන් හෙන දා උඩට යන්නේ. ඔළුව පල්ලයට කකුල් දෙක උඩ තියාන ඩෝන් ගාල වැටෙන්නේ අඩියම තට්ටුවද මොකද හේතුව මේ මාන්නක්කාරකම. ඉතින් ඒ අභිරතිය මම දන් දෙන්න නොදෙන්නන් අතර දන් දෙන්න අභිරතියක් තියෙනවා. ශිල්පද කඩන අය අතර ශිල්පද රකිය. මං කියන්නේ ඒක පුංචි දෙයක් කියලා. ඒක තාම අමාරු දෙයක්. නමුත් ඒතකොට මායя කොක්ක ගන්න ඇති, සක්කාය දිට්ඨිය කොක්ක ගන්න ඇති, මම ආයනේ කොක්ක ගන්න ඇති, මාන්නක්කාරකම කොක්ක ගන්න ඇති අපේ බෞද්ධයන් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් හාමුදුර කෙනෙකුත් වෙලා දානෙත් දීලා අපි හාමුදුර නොවුනත් අටසිල් දැක්කා දසල් රැගෙන ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා කියන ඔය දානයයි සීලයයි කෙරුවට හිසසුම් මල කඳක් වාගේ ඕක සම්පූර්ණ වෙන්නම් භාවනාව එන්න ඕනේ කියලා. බෑ අප්පා අපිට සිල්පටත් මැජාව දන් දීලත් නැදි අපිට තාම භාවනා කරන්න බෑනේ කියලා ඒ කට්ටිය කියන ඔය ගන් සිල් රකින්න අය වුණත් භාවනාවට පසු බාහන ගතියක් තියෙනවා. සිල්පට කලාගත්ත දන් නොදෙන මයේ භාවනාවට පසු බහගතියක් අහන්න මේවා මොකද මම නකෝ දෙකම තිබුණේ සීල් නම් ගත්තා ඒ කාලේ ඉඳලා හිටලා සීල් ගන්න හේම තිබුණේ ඒ නිසා මට භාවනා කරන්න කියනකොට මම නොබැන බැන ධම්ම ධම්මික හමුරන්න මේ ස්වාමීන් වහන්සේ මම කවුද කියලා දැනගන්න කවදාකවත් දානයක් දෙන්න හිතෙන්නේ ඕනේ පුස්තකාලේ ගියොත් පොතක් උස්සන්න හිතෙනවා හෝටලෙට ගියොත් හොරෙන් කාලා අර වීදුරු අල්මාරියෙන් කාලා තේකුත් බීලා කිරිත එකක් බීලා ප්ලේන් ටිකට හාලි දීලා එනවා. ලංගම බස් වල පුදුම ආසයි ටිකට් ගන්න නැතුව ෆුඩ් බෝඩ් එකේ යන. ඒ දවස්වල තිබුණා දඬුවම් තුනක් ටිකට් ගන්න නැතුව ගියොත් ෆුඩ් බෝඩ් එකේ ගියොත් සිගරට් බිව්වොත් මෙච්චරයි. ඉතින් අපේ කට්ටිය කියන්නේ සිගරට් එකක් පත්තු කරන ෆුඩ් බෝඩ් එකේ ගිහිල්ලා ටිකට් නැතුව යන. අහුවෙන්නේ නැතුව ඉන්නේ. මම කවදාකවත් ඒ වැඩේ කරන්නේ නැහැ කාටවත්. මං කියන්නේ අපිව කරන එක පවක්වත් හම්බියේකට වටින්නේ නැහැ. ඒකෙන් ඇති වෙන හීනමානේ විනාශකයි. අපිව කරපු පින්කම් පොරොප්ප කෑල්ල තරම් වටින්නේ නැහැ පින්පව් තරාදියට. මොනවද වුවා? සංතාර නොකරපේවද? ඌව ගෑ ගන්න දෙයක් නැහැ. මේ දෙකම තියෙද්දි භාවනා කරනවා කියනකොට දැන් භාවනා කරලා නිකමට හිතන්නකෝ මට මේ ධානයක් ලැබුණා ආනපානිය හරි ගියා ආලෝකයක් පෙනුණා එනතම් විවේකයක් දැනුණා විශ්‍රාමයක් දැනුණා කියලා මට උඩු කටුසය කරේ කතරම් බැඳා වගේ දැන් ආරය නම් දන් දෙන්නෙත් නැහැ සිල් ලකින්නෙත් නැහැ භාවනා කරන්නේ බලන්නකෝ මම <laughs> දැන් දනුත් දෙනවා සිලුත් රකින්නවා භාවනාවත් හරි ගිහිල්ලා කියලා කිට්ටු කරන්න බෑ කිට්ටුම කරන්න බෑ ඒක තමයි ඒකට අර අසප්පුරුෂ සූත්‍රයේ බුදුරජාණන්සේ මේ ධානලාභී අසප්පුරුෂයා කියන්නේ දානපති අසප්පුරුෂයා කියලා කියනවා. ධර්මගතික අසප්පුරුෂය කියලා කියනවා. සීලවන්ත අසප්පුරුෂය කියලා කියනවා. මාන්නකාර අසප්පුරුෂය කියලා කියනවා. කුලවන්ත අසප්පුරුෂය කියලා කියනවා. වර්ණවන්ත අසප්පුරුෂය කියලා ඔක්කොටම කියනවා. ඒ නඹුනාම දෙනවා. අතින්දි කියලා කියනවා. කවදද මහන්නේ මේ ලබාගත් භාවනාව හරි ගියයි කියන අත්ුක්කංශණයෙන් අත නෑර ඒකට කියන්නේ අකාලිකව ලැබෙන ආනිසංශේ කක්කා කක්කා ඒකට ආස නොකර ඉන්නවයි කියනකොට නම් ඒක ඔය සබ්බ ලෝකයේ අනබිරත සංඥාවලදී විතරයි අපිට අල්ලන්න පුළුවන් වෙන්නේ. අපි අර කැයි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ හොරකම් කරන එක දීලා දාන දෙන එකට යනවා. සතුන් මැරි මතහැලා සිල් රකින්න එනවා. නීවරණත් එක්ක අභිරමණය කර කර ඉඳලා නීවරණයෙන් තොර උපචාර අර්පණා සමාධිය වලට යනවා. ඒ ගියාට පස්සේ ඒ ඇති වෙන ඒ සුබ දේවල් වල තියෙන බැඳීම අද තේරවාදයේ තියෙන විශාල පිළිකාවක්. අද තේරවාදයේ තියෙන විශාල පිළිකාවක් අපි මේ ධර්මද්වීපේ කියාගෙන මහා ලොකු මේ ජාත්‍යන්තර නමක් දිනාගෙන තියෙනවා. සුද්දෙක්කාවොත් මාලිගාවට ගිහිල්ලා යනකොට සෙරප දෙක උස්සලා. ඔන්න සකල සිරින් පිළි ශ්‍රී ලංකාවේ දාහන කතාව. ඉතින් අපිට එහෙම තියදී තද මේ ලෝකයේ අන්තිම තැනට යන්න උනේ මොකද? වැඩියම සිවිදිනසා ගන්න අපිට ණයක්වත් දෙන්නේ නැති රටකට ගියොත් වීසා එකක් අපේ ගණන් ගන්නෑ. අපේ પાස්පෝර්ට් එක දැක්කට ගණන් ගන්නෑ. ඒ තරම්ම පහත් තත්ත්වයට යන්න උනේ මොකද්ද? හලී මාන්නක්කාරකමක් තියෙනවා. හලී මාන්නක්කාරකමක් තියෙනවා. ඔක්කොගෙම නෙවෙයි ලෝකෙම තියෙන ආගන්තුක සත්කාරය හොඳටම දන්න රට ලංකාව. ඒක නිහතමානිකමක් තමයි. නමුත් මේ සියලු ಗುಣ වඩලා ಗುಣ වසාගෙන ජීවත් වෙන්න දන්නේ නැති නිසා මේ කෑය ගහලා අඳුර පාලා අභි අභිරතියක් ඇති කරගන්න හොරකම් කරන හිට මම දැන් සිල් දන් දෙනවා සිල්පත කට කඩ හිටපු මම දැන් සිල් රකින්නවා වඳුරු මනසක් තියා හිටපු මම පිස්සු කෙල කෙල හිටපු මම මට දැන් විනාඩි 10ක් 15 20ක් එහෙම නැත්නම් සමාධියක් ගන්න පුළුවන් ඊට පස්සේ අපි තාම කතා කරේ නෑ මම මේ විපස්සනා භාවනා මේ කතා කරේ සමථ ගැන. ඔය ඔක්කොටම ඔන්න ඔය උපක්ඛලේශ එන්නේ තියෙනවා. ඔක්කොගෙම තියෙනවා බය වෙන්න එපා. එක්කෙනෙකුටවත් එහෙම චරිත සහතිකයක් දෙන්න බෑ. මේ ಗುಣ වඩන එක හොඳයි. හැබැයි ඒ ಗುಣ වඩනට අභිරමණයක් ඇති වෙනවා. ඒක ඇති වෙලා මට නෑ කියලා කියන්න පුළුවන් කෙනෙක් නෑ. මේ මතක් කරලා දෙනකොට මේ මතක් කරලා දෙන්නේ මේ ಗುಣ වඩන අභිරමණය තිබුණත් නැතත් ඒකට පහත් කරන්න නෙවෙයි. මේක නිකන් ඉහෙඳ තිබ්බා වගේ වැඩක්. මේක ඇවිල්ලා විෂ බීජයක්. ඒක අදාළ නෑ හොරකම් කරන කෙනාට. ඒක අදාළ නෑ දුස්සීලයට. ඒක අදාළ නෑ කවදාකවත් ධ්‍යාන භාවනාව සමත භාවනාවක් හරියන්නේ නැති කෙනාට. මේක දැනගන්න ඕනේ දාන වෙනුව හොරකම වෙනුවට දාන දෙන සිල් කඩනා වෙනකොට සිල්පද රකින්න ඒ වගේම නන්නත්තර වෙලා තිබුණ හිතක් තිබුණ මිනිස්සෙකුට ඒක තැනක විනාඩි 5ක් 10ක් වාඩි වෙලා ඉන්න පුළුවන් සක්මනක් කරන්න පුළුවන් අරණ්‍යයකට ගිහිල්ලා ඉන්න පුළුවන් පන්සලකට ගිහිල්ලා ඉන්න පුළුවන් හිත අරමුණක තියාගෙන ඉන්න පුළුවන් නම් මතක තියාගන්න භයානක අනුතුරු සියාවක් තියෙනවා ඒ මොකද ඒ දේවල් පිළිබඳව ආසාවක් ඇති වෙනවා ඒ පිළිබඳව මඤ්ඤණා කරනවා ඒව පිළිබඳව අඳුර පානවා. ඒ අඳුර පාන කෙනාට අර හදාගත්ත සියලුම ගුණ ශීලවන්තකමෙන් දානවන්තකමෙන් මිනිස්සු ඉස්සරහ පිට ඉතාමත්ව පහත් තත්ත්වයට වැටෙනවා. ඉතාමත්ම පහත් තත්ත්වයට වැටෙනවා. මේ කටින්දා. අරව රකින්නේ කයයි, කටයි, හිතයි කියන තුනම අරසා කරලා. ඊට පස්සේ කට පරිසම් කරගන්න බැරුව කියා බාන්න ගිහිල්ලා ඉතින් ඒ ටික තමයි අපි විදර්ශනා උපක්ලේශ කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ නව මහ විතක්කවල විතක්ක හයක් තියෙනවා. ඒ විතක්ක හය භාවනා නොකරන එකනට ඒක අදාළ වෙන්නේ නැහැ. භාවනා කරන එකන ඒ ටික නිසා මේ සබ්බ ලෝකයේ අනබිරත සංඥා වෙනුවට අබිරත සංඥාවක් ඇති කරගන්න. මේ භාවනා කරන කෙනාට භාවනා හරියගෙන යනකොට ඥාති විතර්ක කියලා જાතියක් මතක් වෙනවා. මම නම් කොහොම හරි ගැටේ ලියහගත්තා. අනේ මගේ ඥාතියින්ට මම උදව් කරන්න එපායි. කියලා මේ භාවනා කිරීල පැත්තක තියලා මේ වගේ නේවාසික භාවනා මොඩුවට ඇවිල්ලත් අරයාගේ මෙයාගේ සුව දුක් විසාර ਵਿਚාරය ඉන්නවා. එයා හිතන්නේ ඒක සත්පුරුෂ ගතියක් කියලා. ගෙදර දොර ඉන්න මිනිසුන්ට ඒක සත්පුරුෂ ගතියක් තමයි මේ කලාතුරකින් හම්බෙච්ච මේ භාවනා කරන වෙලාවේ, සක්මනක් කරන වෙලාවේ, පරියන්ඛයක් කරන වෙලාවේ ඥාති විතර ගැන කතා කර හිටියොත්. ඒවා අනවශ්‍ය විතර්ක. ඒ වගේම අනවඤ්ඤත්‍ය ප්‍රතිසංයුක්ත විතර්ක කියලා જાතියක් තියෙනවා. මම නම් කායිමත් ඊට පස්සේ බැනුම් අහන්නේ කිසිම වැරද්දක් කරන්නේ නැහැ කියලා 100% පර්ෆෙක්ට් වෙන්න හදනවා. ඒක විතර පිස්සු ලෝකයක්. මට කවදාකවත් තිබුණ නැති එකක් තමයි මේ අංග සම්පූර්ණව හරියට වැඩ කරන්න ඕන. මම කියන්නේ අනාගනම තමයි වැඩ කරන්නේ. පටන් ගන්නකොටත් අනාගන, මැදත් අනාගන, අන්තිමට අනාගාමි කියනවා. මයිත් එක්ක ඉන්න ඔක්කොමලා හරියට මයිත් හරි සන්තෝෂයක් පුත් විඳිනවා කිසිම චාරයක් නැහැ මගේ වැඩ මට අනවඤ්ඤත්ති පරිසංයුත්තයක් නැහැ මම දන්නවා මට අනිවාර්යෙන්ම මිනිසු බයින්න ඕනේ මට අනිවාර්යෙන්ම ගහන්න ඕනේ පුදී තරම් සංසාරේ කරොප්පව් මේ මේ මේ ජීවිතේ මම දැනගෙන කරොප්පව් මට කවුරු ඇවිල්ලා බැන්නත් ටිකක් තද වෙනවා ඒක පාරට මතක් වෙනවා ඔබට ඔහොම වෙලා මදි ඔබ කරලා තියෙන අකුසල් වල හැටියට ඔහොම නෙවෙයි. ඔබට ඔයිට වැඩි දේවල් එනවා. ඉවසපන්. හැබැයි මට කාටරි බයිනකොට නම් ගානක් රතු බයින්දී කියලා. ඒක නිසා වෙන්නේ නැති මටත් බැනුම් එන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. මට හිතෙන්නේ බුරුමේ ඉඳලා එනකොට මම අදිෂ්ඨානයක් කරගෙන ආවා. ඒ ඉන්න කාලේ මම ඉතින් කීප දෙනෙක්ව තරහ වුණා. අය මූණටම තියලා කියන්නේ මම. මගේ ජීවිතය ගැන කතා කරන්න එපා. ඊට කවුරුත් එක්කවත් තරහ වෙන්නේ නැහැ. මම වැඩක් නැහැ නේ මොනවටද මේක තරහ වෙන්නේ කියලා. අනේ තරහ වෙන්න ඕනේ. වැද්දගත්න පුද්ගලයෝ තුන් හතර දෙනෙක් එක්ක ඊට පස්සේ මට හිතෙනවා ඔබ අධිෂ්ඨාන කරගෙන ආවත් සාමාන්‍ය හොඳ මිනිහෙක් විදිහට හිටියත් අනවඤ්ඤත්ති පරිසංවිත විතක්ක ලබන්න බෑ. මම ජොබ් එක කරන වෙලාවේදී මම යනකොට 85 දෙනෙක් විතර හිටියා කම්පැනි මම ගියාට පස්සේ 360ට දක්වා සේවක මණ්ඩලෙ නැග්ගා. ඔය 360 මට විරුද්ධව ව්‍යාපාරයක් කරලා වැඩ වර්ධනයක් කළා මාව එළෙව්වා. එළවනකොට එතන හිටියා තාම බැඳලා නැති කපල් එකක් පිරිමි යමට ආවට පස්සේ ලියුමක් කියලා තියෙනවා සර් මේක ගැන කනගාටු වෙන්න එපා. පුදුජානනාංශගේ බණපදයක් තියෙනවා නත්ති ලෝකේ අනින්දිතෝ කියලා. නින්දා ලැබුණ නැති කෙනෙක් නැහැ. ඔබහන්සේ ඔබතුමා ඒක ගැන කරදර වෙන්න එපා කියලා මම කියවලා තිබුණා අතර ධම්මපදේ තියෙන. ඒ වුණාට අපි ළඟ තියෙනවා බැනුම් අහන්න නැත්නම් බැනුම් වැරදි හංගන ගතිය. ඕකත් එක්ක කරන්න බෑ. එතකොට හැම වෙලාවෙම දිගටෝම ආනපානෙ ඉල්ලනවා. දිගටෝම වම දකුණ ඉල්ලනවා. පොඩ්ඩක්වත් පිට ගියොත් තමයි. ආනපානෙ තියෙන්න ඕනේ මම භාවනා කරපු කෙනෙන්නේ. මට ආනපානෙ එන්න ඕනේ. මට කහ පාට පේන්න ඕනේ. මට පා වෙන්න ඕනේ. පොඩ්ඩක් වැරදුනොත් ඒ මෙහෙම කොහොමද මං වගේ දන් දෙනකොට සිල්න කෙන කෙනෙකුට භාවනා කරන්න බිත පිට යන්න බෑනේ. ඒ විතරක් නෙවෙයි මයිලගිලා කහින්දත් බැරි කාටවත්. එහෙම කොහොමද? මම බාහනකට වහින්නත් බෑ. ඇයි අප්පා මම පින් කරලා තියෙනවා. මං එනකොට මැස්ස වෙන්නත් බෑ මයි ළඟට. මේ එහෙම බෑ. ওই අංග සම්පූර්ණ මිනිස්සු එක භාවනා කරන්න ගියාම අහල බාල මිනිසෙකුටත් භාවනා කරන්න නැහැ. ඒ මොකද හේතුව අනවඤ්ඤත්‍ය පරිසංවිත විතක්ක. අන්තික ලාභ සත්කාර පරිසංවිත විතක්ක මේ ඇතුලේ අදහසක් තියෙනවා. භාවනා අල්ලගත්තොත් නම් බණ ටිකක් කියලා කීයක් හරි හම්බ කරන්න පුළුවන් කියලා. අද ඒක තමයි බිස්නස් කිසිම ආයෝජනයක් නැතුව වැඩියෙන්ම ලාභ ලබන ජොබ් එක ඕක. භාවනා කරලා උගන්නන්න එහෙම නිකන් කොණ්ඩේ ටිකක් වවාගෙන ගුණි කොණ්ඩයකට ගහන්න රවුලව වවගත්තට පස්සේ ඔය නගුණ මාලයක් දාගත්තට පස්සේ දෙන්න පුළුවන් වැඩේ. මොකද අපහත කම්මලාගේ මෝඩකම තකතිරකම මෙච්චරයි කියලා නෑනේ. කිව්වොත් බණක් ඇහුවා. ඉතින් බර ගාණක් ඉන්නවා ඉතින් ඒකට ලෑස්තිච්ච කට්ටියක් ඉන්නවා ලේසිම වැඩේ තමයි මේ භාවනා ගුරුවරෙක් වෙන එක. ඉතින් භාවනා කරනකොට හරියනකොට නිවන පැත්තට බර වෙනව නැත්තේ නෑ. හැබැයි හිතනවා දැන් මම පොරක් තමයි. මට සෑහෙන ගාණක් කම්බ කරගන්න පුළුවන් සෑහෙන ගාණක් මිනිස්සු අමාරු දාන්න පුළුවන් අන්දියට ගිහිල්ලා බණක් කියන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේ අර ලාභ සත්කාර පිළිබඳව යටි හිතේ මොකද්දෝ මෝදු වෙන ගතියක් තියෙනවා. ඒ වගේම පරානුද්යතා පරිසංයුක්ත විතක්ක මම වගේ කෙනෙක් අනුන්ට උපදව් කරන්න ඕනේ. අනුකම්පා කරන්න ඕනේ. කියලා මේ තමන්ගේ වැඩේ පැත්තක තියලා අනුන්ගේ අනුන්ගේ සීනි කිරණයි කියලා මං කියන්නේ. ගන්සබා බිස්නස් කරනවා. එහෙම නැත්නම් ජනපද විතක්ක. දැන් මෙතෙන්ලා දවස් 10ක් භාවනා කරගෙන ඉන්නවා. ඩොලර් එක උඩ ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ. පල්ලෙහාට ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ. පෙට්‍රෝලුයි ගෑසුයි ගණන් වැඩි වෙලාද දන්නේ නැහැ. අඩු වෙලාද දන්නේ නැහැ. කොරක ටිකක් වෙලා දාලා ආවා. ඒක ඇත්තටම ළමයි බලාගත්තත් දන්නෙත් නැහැ ගාන කීයද දන්නෙත් නැහැ ගොර කවුල. ඔය තමයි කල්පනාව. ගෙදරින්දදී අනිවාර්යෙන් ප්‍රවෘත්ති බලන්න එපායි. අනිවාර්යයෙන්ම මේ පත්‍රේ කියවන්න එපායි. අනිවාර්යයෙන්ම සෙල්ෆෝන් එකෙන් කතා කරන්න එපායි. ඉතින් ඒ නිසා මෙතන ඉන්නකොට හිතනවා අනේ කවදා ගෙදර යන්දෝ. දවස් 10ක් කරනකොට තුනේ එකක් කෙරුවා නම් දැන් හිත යනවනේ ගෙදර. අපරාධ දවස් 10ක් තාලා තියෙන කියලා අර ජනපද විතක්ක. ඉතින් මේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ එකක්වත් වැරදි විතක්ක නෙවෙයි භාවනා නොකරන අයට. මේ භාවනාව හරියාගෙන යනකොට පොද්ධි පිටින් එන්න පටන් ගන්නවා. පොද්ධි පිටින් එන්න පටන් ගන්නවා. ආවට පස්සේ ඉතින් ලියනවා. මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි අර අර විතර්ක වලට ඔය දුවන්නේ. එකක්වත් ගණන් ගන්න එපා. සතිය පිටවන්න. සතිය පිටවන්න. ඔය ඔක්කොටම උත්තර හම්බ වෙනවා. ඉතින් ඒ හේතුව මේ සබ්බ ලෝකයේ අභිරත සංඥාව. භාවනා කරාට හිත ගිහිනේ. හිත හිත කෙලස්නේ. හිත තියෙන අර පුරුදු තාලෙන්නේ. ඉතින් ඒකට අපිට සාකච්ඡා කරනකොට නම බයම කියන්නේ තු මොන දිහා බලන්නේ තු කීතැකි අපිට එනවා අභිරත සංඥාවක් මේ කරන දේවල් ආස වෙන. ඉතින් අනබිරත සංඥාව කියලා කියන්නේ අබිරත සංඥාවල් එන බව දැනගන්න. දැනගෙන ඒක නම් කරන්න. මේක ඥාති විතර්කයක්. මේක ජනපද විතර්කයක්. මේක ඇවිල්ලා අනවඤ්ඤත්ත පරිසංයුක්ත විතක්කයක්. මේක ලාභ සත්කාර සංයුක්ත විතක්කයක්. එහෙම නැත්නම් මේක පරානුද්යතා පරිසංයුක්ත විතක්කයක් කියලා දැනගත්තාම ඇති. ඔය නැති කරන්න බෑ. මොකද අපි ඒකෙන්නේ මේ જાති ඇතිලා තියෙන්නේ අපේ ලේ මස් හැටවල තියෙන්නේ ඒකනේ. ආන්න ඒක දන්නවනම් හිතන්න පුළුවන් මේ භාවනා කරනකොට අනුන්ගේ සීනි කිරන්න ගිහිල්ලා මේ අපි සක්විත රජ කෙනෙකුට කරන්න බැරි යුතුයකම් ඉස්ස කරන්න ගිහිල්ලා අනේ නවස් නහස් වෙන හැටි. දැන් මේක මෙහෙමනම් ගෙදර දොරේ ඉන්නකොට නොකරම බෑනේ ඕක. එහෙම නැත්නම් සත්‍ය කියන එක දන්නේ නැත්නම් හිතා ගන්නවත් බෑනේ ඕක. දැන් සත්‍ය වඩනකොට අපිට පේන වෙනදට වැඩිය මේක නිකන් ඇහැට කුණක් වැටෙනා වගේ පීටි ගෑවුනා වගේ මේක දැනෙනවා. ඉතින් ඒ නිසා ඒව නැති කිරීම සඳහා අපි අදිෂ්ඨානයක් හරි අපි කියමු අපි සංඥාවක් ඇති කරන්න ඕනේ නම් සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන එක තමයි බුදුරජාණන්සේ කිරිමානන්ද සූත්‍රයේ පෙන්වන්නේ. යේ ලෝකේ උපයෝපාදානා චේතසාදිත්තානා පිටිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ මොකටද කියන්නේ? කිරිමානන්ද සාහිත්‍ය අසාධ්‍යයි රෝග සනීප වෙන්න නම් මේ සංසාර ලෝකෙට තියෙන ආතාව අතහැරපන්. ලෝකයේ කෙරේ තියෙන සියලුම අභිරතියන්. එතනම රෝගේ සමීප වෙනවා කියලා බුදුරජාණන්සේ මේ ගිරිමානන්ද සූත්‍රයේදී සාජ්ජායනා කරනවා. අපි බොජ්ජංග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, ඉදුගාව කියනවා. ඉතින් කියන කෙනා මේ ලෙඩා දැන් මෙතනම සනීප වෙන්න ඕනේ කියලා අභිරතියක් ඇති කරන කිව්වොත් හරියන්නේ නැහැ. අපි පිටි ටිකක් කියනවා. එයා දැනගන්න ඕනේ ජීවිත ආශාව කාය ආශාව තියෙනවනම් ඒකට විස බීජ වැටෙනවා. ඒ දෙක සනීප කරන්න බෑ. ඔය මොන මොන ඉර්ෂින්නාන්තයාවත් මොන මේ නාතාවත්. එයාට පුළුවන් මේ ලෙඩ වෙලා ඉන්න වෙලාවක මේ අනබිරත සංඥාවක් දෙන්න. සනීප වෙලා වෙදිත් බෑ. හැබැයි පිරිත් කියන මනුස්සයාට පුළුවන් මේක තේරුම් ගන්න. එයා ලෙඩ වෙලා ඉන්නවා මම පිළිතක් කියනවා ඒක තියෙනවා අනබිද සංඥා යේ ලෝකේ උපේ උපාදානා චේතස අදිඨානාබිනිවේසානුසයා තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා යේ ලෝකේ උපේ උපාදාන අපි අපි එක එක දේවල් කරා එළමෙන ගතියක් තියෙනවානේ අපි ওই විවිධ භාෂාවල් ඉගෙන ගන්න යනවා, ශිල්ප ඉගෙන ගන්න යනවා. අරයත් එක්ක නෑ දැකම්, මෙයත් එක්ක නෑ දැකම් සඳහා එළඹෙන ගතියක් තියෙනවා. ඒ තමයි ජීවත් වෙනකොට ඇති. ඒ එළඹීම හැම එකක්ම අභිරතියකින් සිද්ධ වෙනවා. උපේ උපාදීයති. ගිහිල්ලා ඒ දේ හම්බුනොත් ඒක අල්ලගන්න. අපි නිකන් ප්‍රසිද්ධ විය මේක කිව්වොත් අපි පිළිබඳ සිත ඇති වෙනවා කෙල්ලෙකුට කොල්ලෙක්ගේ. ගියා ඊට පස්සේ ඒකටමයි නට. ඊට පස්සේ පුළුවන් වුණොත් ඒ ළමයා යාළු කරගන්න අර ලං වෙච්ච එකෙන් පස්සේ ඒක අල්ලා ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ ළමයා මෙහෙට අල්ලනවා මේ ළමයා එහෙට අල්ලනවා. මේ මේලාදී එක්කෙනෙක් ඒ වගේ 100%ක්ම මේ මුළු හදින් මම ඇයට පෙම්කොට අනාගත සිය ප්‍රතිපදින නැගුවෙමු කියලා ගිහිල්ලා ගියා සම්බන්ධයෙන්. ගිහිල්ලා ඇවිල්ලා එක වැඩේ 150ක් හරි කියලා. ඇයි කියලා ඊළම බින්දුවයි මම 100යි. දෙකට බෙදපුවාම 150යි. ඌ යනකොටත් අස්සාවෙන් කිය මේක කොහොමද යාළු කරන්නේ? ඒ ළමයි කිසිම හැංගීමක් දක්වලා නැහැ. මෙයා 100ට 100ක්ම තාමත් ප්‍රේම කරනවා. වැඩේ 150ක් හරි. උපේටි උපාදීයති. උපේ උපාදාන චේතසා. අපි හිතේ හිතේ ඒකට කියන්නේ චේතනා පහල කරනවා. අනේ මට මෙයා ලැබේවා, මට රස්සාව ලැබේවා, මට වීසා ලැබේවා. අරකයි මේකයි කියලා අපි නිතරම චේතනා පහල කරනවානේ. ඒ කියන්නේ වා මොනවද කියනවා එන්නේ අප මේ වයස වැඩි හින්දා මේ ආවල් චේතනා ගෙනේ වාසනා කියලා. ඒ ලස්සන චේතනාවල් නිදී ඔය අපේ දවස්වල ඔටෝබයෝග්‍රැෆිස් ලියනවා SMS යවනවා දැන් ඔටෝබයෝග්‍රැෆි නෑ ඒ දවස්වල තිබුණා එක. ඒක එක එකනාට එක එකනා චේතනා පාල කරනවා. කක්කා. අපි හැම දෙයකටම ඉස්සලා චේතනාවක් නේ පහල කරන්නේ. ඉතින් සංසාරේ තමයි යම් වෙන්නේ. උපේ උපාදාන චේතසා අදිඨාන අපි අදිෂ්ඨාන කරනවානේ මට මේ පාඩම හිතීවා මට මේ විභාගේ පාස් වේවා මට විද්‍යාවට බත් එක ලැබේවා අරකයි මේකයි කියලා ඉතින් මේ හැම අදිෂ්ඨානයක්ම සංසාරයට කොක්කක් වෙනවනේ. අපි මෙතෙන් ආවෙත් අදිෂ්ඨාන වලින්නේ. උපේ උපාදානා චේතස අදිඨාන අබිනිවේෂ. හරි ගියොත් තතමලා මොකක් හරි ගිහලා හරි ගියොත් අපි අනිවාර්යයෙන් මේ ගෙට රිංග ගන්නවනේ. ඒ දෙයට ප්‍රවිෂ්ඨ වෙනවනේ. මම නම් මේ මයියා කරපු වැඩි හරි ගියේ නෑ. හරි ගියේ නෑ. ඕගොල්ලන්ට මට හරි ගියා. මේ බලන්න මම කරපු දේ කියලා අර ළඟා කරගත්ත දෙයට රිංගා ගැනීමක් අපි ළඟ තියෙනවා. අදිෂ්ඨාන, අබිනිවේෂ, අනුසය ඊට පස්සේ ලගිනවා ඒකේ. ඕක තමයි ජීවිතය කියලා කියන්නේ. ඔය ටික නැත්තම් මොටිවේෂන් එකක් ඉන්නේ මේකට කියන්නේ මොටිවේෂනල් තියරි. අපි යමක් කරන්ඩ දෙයකට හිත පොළඹවා ගන්නේ මේ මොටිවේෂන් එක හරහා. මොකද්ද මොටිවේෂන් එක? උපේ උපාදානා චේසස අදිඨානා බිනිවේසානුසයල් තේ පජහන්තෝ. ඊව තේරම දැනගන්න. දැන්ටත් අපි ඒවා කරනවා. කරන දැන මේ කරන චේතනාපූර්වක මේ කරන අදිෂ්ඨානයකින් මේ කරන්නේ බැහැගෙන මේ තමයි ඒකට යන හැටි මේ තමයි ඒක පටලවා ගන්න හැටි ආන්න මේ ටික අපි දන්නවනම් උදේ ඉඳලා හැන්ද වෙනකන් හරියනවා කියන්නේ වර්ධින එකට තමයි. කොයි දෙයක හරි අපිට හරියෑමක් වුණා නම් ඒ හැම දෙයකටම උපේති උපාදීයති චේතේති අදිත්තේති අබිනිවේෂේති කියන එක තියෙනවා ඒක අපි පුදුම පුද්ගලික ළඟාවීමක් විදිහට දකිනවා. බුදුරජාණන්සේ මුලින්ම කපාදු කරලා කියනවා දැන් භාවනා කරනකොට පරියන්කේ මුලට ගියාට පස්සේ මට අසවල් දේ වේවා කියලා ප්‍රතිඵල අපේක්ෂා කරන්නවත් එපා. පලාපේක්ෂාවකින් තොරව තොරව හේතු සම්පාදනය තමයි පාරමිතා ශීෂ්ටයෙන් කුසල් කරනවා කියන්නේ. දානයක් දෙනකොට මම මේ දාන නිසා මට මේ මේ ආනිසංස ලැබේවා කිව්වොත් ඒක නිකන් ගනුදෙනුවක් විතරයි. කාටවත් බෑනේ මේ දෙන දේෙන් මට මේ දේ ලැබෙනවා ලැබෙන්න ඕනෑ කියන අදහසින් තොරව දාන්න දෙන්න බෑ. ඒ නිසා ප්‍රශ්නයක් අහනවා බුදුරජාන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන්ට දන්හන්දක් බෙදනවා. සාරිපුත්‍ර ස්වාමීන් බුදුහාමුදුරන් දන්හන්දක් බෙදනවා. කෝකට වැඩි කුසල් සිද්ධ වෙන්නේ කියලා. ධර්ම සේනාධිපති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දන් හැන්දක් බෙදෙනවා. බුදුජාන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙකට සාරාණීය වත කියලා ඔය පින්නපාත ගිහිල්ලා ආපුවාම මේ ස්වාමීන් වහන්සේ හැන්දක් අරගෙන හැම ස්වාමීන් වහන්සේටම බුද්ධ පූජාවටයි දානේ හැන්ද හැන්ද දෙනවා. අර ලැබිච්ච ටික බෙදා හදා ගන්නවා. ඒක හිතලා අටුවාචාන් වහන්සේ කියනවා බුදුහාමුදුරෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට දෙන දානද උතුම් නැත්තම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ දෙන දාගේ උතුම් කියලා. අවසානයේ මම ඉතින් මේ වෙලාව අහන්න යන්නේ. අවසාන කියන්නේ බුදුජාන් වහන්සේ සියලුම දේ නැහැ කෙලෙස් නැති කරගත්ත උත්තරම මහිත නිසා බුදුහාමුදුරුවෝ දෙන දාය තමයි උතුම්. ඒ මොකද කිසිම අපේක්ෂාවක් නැහැ ආයේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දීලා බුදුහාමුදුරුවෝ මොනවද ඉල්ලගන්නේ? අපි දීලා තියෙන දාන ගැන හිතන්නකෝ බලන්න. එව්වට කොච්චර අපිට පින් වාක්‍යයක් කියනද පිටිපස්සෙට දාන දීපු නිසා විසාකා මහෝපාසිකා වාගේ සුද්ධෝදන රජුරෝ වාගේ එහෙම නැත්නම් අනාථපිණ්ඩික සිටුමා වාගේ නැත්නම් මහා වැවක දිග අතපය ඇති ගෙම්බෙක් වෙලා හරි ඉපදෙන්න ලැබේවා කියලා හරි ප්‍රාර්ථනා දෙනවනේ සාදු කියන ඔක්කොම එක අහනේ සාදු කියලා ගෙදර යනවා ඉතින් මේ කියන්නේ උපේ උපාදාන චේතස අදිඨාන අභිනිවේෂාන උසයා මේ මේ ටිකනේ ආගම කියලා කරන්නේ. ඒව හොඳයි. පටන් ගන්නකොට එහෙම තමයි අපි කරන්නේ. ඊට පස්සේ පාරමිතා ශේෂ්ඨයෙන් මොකද්ද පින් කරනවා කියන්නේ. මේ දෙන දාණය නිසා මටත් මේ දාණය ලබන කෙනාටත් ඇසුදුතු සියලු දෙනාටම නිවන ලැබේවා කිව්වම ඔන්න පාරමිතා කුසල. අපි දෙන්නේ වතුර එකක් වෙන්න පුළුවන්. ඒ මහා ලොකු දේවල් නෙවෙයි. මේ දේ කරන්න නම් කොච්චර භාවනා කරලා තියෙනවද හිතන්න කොච්චර භාවනා කරන්න ඕනද කියනවා නම් භාවනා කරන හිත පිට ගියත් එකයි අරමුණේ තිබුණත් එකයි පිට අරමුණක ඉඳලා අරමුණට එන එකයි <clears throat> අරමුණේ ඉඳලා පිට අරමුණට යන එකයි දෙකම දිහා මේවා නිකන් මඤ්ඤණා වශයෙන් බලන්න පුළුවන් නම් භාවනා කරනකොට අනන්තව සිද්ධ වෙනවානේ අරමුණේ ඉඳලා පිටපයින් පිට ඉඳලා අරමුණට පයින් ඒක 150ට 50ට සිද්ධ වෙන්නේ අරමුණට හිත පිට ගියොත් අනිවාර්යයෙන්ම ආපහු හිත එනවා. ඉතින් මේ හිත පිට යන එකත් බොහෝම දුරස්ත මනසකින් අර අභිනිවේෂ අනුසය කියන වගේ රිංගගෙන නැතුව කනගාටු වෙන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව හිත පිට යනවා. ඉතින් මම මොනව කරන්න මට ඕනකමට ගියා නෙවෙයිනේ. දැන් පිට ගිය හිත ආයෙත් එනවා. ওই දෙකම දිහා බැලුවොත් මූල කර්මස්ථානයයි දෙවෙනි කර්මස්ථානය අතර ධාතු රූප ඇර මොනවත් නැහැ. එතෙන් යන කොච්චර භාවනා කරන්න ඕනද කියලා බලන්න. යම් කිසි කෙනෙකුට මේ ශාලාවේ වේවා පිටින්දලා අහන කෙනෙකුට වේවා මේක තාම ඇති වෙලා නැත්තම් අරමුණ පිට යනකොටත් පිට අරමුණෙන් ආපහු එනකොට එකම උනන්දුවකින් එකම එලඹ සිටි සිහියකින් එළඹ එකම කුසලතාවයකින් බලන්න ඕනේ කියන එක කාට හරි කරද්දී බැරි වෙලා තියෙනවා නම් කුසලතාවේ නැත්නම් ඒක 100%ක්ම ගුරුවරයාගේ වැරද්ද. 100%ක්ම ගුරුවරයා වැඩ. ගුරුවරයා තමයි ඒක හරියට අපිට කියලා දෙන්නේ. හරියට වෙලාවට ආවට පස්සේ කියනවා දැන් පුළුවන් තරම් අරමුණේ හිත තියාගන්නකෝ. දැන් ඔයාලට හිත යට පිට යනවා පේනවනේ. ඒක චේතනාවකින්ද වෙන්නේ. අදිෂ්ඨානකින්ද වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රාර්ථනාවකින්ද වෙන්නේ. නෑ. ඉුවේ අකුසල් නෑ. චේතනාව වුණොත් කර්ම රැස් වෙන්නේ. මේ හිත පිට යන්නේ චේතනාවෙන්ද? අදිෂ්ඨානකින්ද? ප්‍රාර්ථනාවකින්ද? කොච්චර කාලයක් භාවනා කරන්න වෙයිද මේ කඩප්පුලි හිතේ කඩප්පුලිකමට මේ ඉර කඩ කපාගෙන මල පැනගෙන හිත පිට යන එකට ඕකට කනගාට වෙලා කොච්චර අපි සංසාරේ විඳවන්න ඇද්ද අපිටත් නොකිය පැදුරටත් හරහා මේ පිට යන හිත ගැන අනේ මගේ නොකෑමන දහපදුරා පට්ටපඳුරු හිත කියලා බැනලා හැදෙන දෙයක් නෑ අකුසල් සමාදානයක් සිද්ධ වෙනවා ඒකට කියන්නේ අකුසල් සමාද. බෞද්ධයාට විතරමයි යෝක වෙන්නේ. භාවනා කරන කෙනාට විතරමයි යෝක වෙන්නේ. හැබැයි ඒ හොඳ උසස් තත්ත්වයක් භාවනාවේ. මෙන්න මේක මෙයාට ගෙන්නලා ඉස්සරහට ගෙන්නලා පුතේ දුවේ ওই හිත පිට යන එක උඹ නෙවෙයි. ඔක මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මෙ නෙවෙයි. ඒ වගේම පිට ගිය හිත දැන් ආවයි කියලා හිතන්නකෝ. ආවා ඒක කහා පාට වුණා සතුට වුණා සතිය වැඩුණා අරක වුණා මේක වුණා දැන් මේක ගැන ආඩම්බර වෙන්න ගියොත් අරිටත් වැඩිය කක්කා තරහ වෙන්න එපා ඉතින් මේ වචනේ පාවිච්චි කරන්න හිත පිට ගියා කියලා කනගාටු වෙන එක නේද ඒක නම් සාමාන්‍ය කාටත් වෙනවා නමුත් පිටගේ හිත නැවත ආවයි කියලා උදම්මනනවා නම් මට භවනා හරියයි කියලා උදම්මනනවා මට අනිත්‍ය වැටුණයි කියලා උදම්මනනවා නම් මට දුක වැටුණයි කියලා උදම්මනනවා නම් මට අනාත්මය වැටුණයි කියලා පච්ච එහෙම උදම්මනන්න මේ සත්‍ය කය සිද්ධ වෙන්නේ නැහැ ඒකෙට වෙලි බොහොම ගැඹුරින් සිද්ධ වෙන්නේ ඉතින් ඒක හොඳට තේරෙනවනේ කමඨාන් සුද්ධ කරනට දැන් මේ 92 විතර ඉඳලා මම පැවිදුනේ 88 92 ඉඳලා දවසකට වැඩි වේලාවක් මම ගත කරන්නේ කමඨාන් සුද්ධ කරන තැන්වල ඉතින් ඒකට හැම කෙනාම අවංකව භාවනා කරලා ඒගොල්ලෝ වාර්තා ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරනවා සීමාට පේනවා දැන් උඹටත් ওই ටිකම තමයි. මේ මිනිස්සු මේවා හොඳ වැරදි නරක වැරදි කියලා හරි වැරදි මේක හොඳයි මේක නරකයි හිත පිට යන එක හොඳ නෑ ඇතුළට එන එක හොඳයි අනම්මනම් කියලා කොච්චර විඳවනවද කියලා බලන්න කෝ එතකොට මේ භාවනා විදී කියන වෙහෙස නැති தත්ත්වය මේ හැම දෙයකම වෙහෙසක් ඇති කරගන්න ඕනේ සබ්බ ලෝකයේ අනබිරත සංඥා කියන මේ සංඥාව තියෙනවා නම් එයායි ඇතිවෙච්ච වෙහෙස පොඩ්ඩක් විමර්ශනය කරලා බලන්න. ඇයි මේ වෙහෙස උනේ? හිත පිට ගියයි. ඉතින් උඹ හිත පිට ගියේ හිතලාද? හිත පිට ගියේ චේතනාවකින්ද? අදිෂ්ඨානකින්ද? ඊට පස්සේ හිත ගත්තයි කියන්නකෝ. ඒත් මං අහනවා හිත ගත්තද හිත ආවද කියලා. දන්නේ නැහැ. වරද්විගේ බල්ලා ඇවිල්ලා කූඩුවට ඇවිල්ලා තියෙන ඉංජු ඉංජු කියපු නිසාද නැත්නම් ඇති වෙලා ඇවිල්ලා ගෙට ඇවිල්ලා පුදියන ඉන්නද අපි දන්නේ අපි හිතන්නේ මේ හිත ගත්තයි කියලා. ඔය හිත එහෙම අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. එයා එනවා. ඒකට ආඩම්බර වෙන්නත් එපා. හිත පිටේ කියලා කනගාටු වෙන්නේ නැත්නම් උපය උපාදානා චේතස අදිඨාන අබිනිවේෂ අනුසේ කියන දේවල් વિશે කල්ැතුම සූදානම් වෙලා යන්නේ. මේ හිතේ වැඩි වේලාවක් ප්‍රත්‍යadu ගන්න. ඒ රත්ය හදනවා උඹට ඕනෑමට නෙවෙයිනේ. ඊට පස්සේ ඇවිල්ලා ආයෙ තොරන් ගහනවා මේකේ. මන්නම් දැන් ඉස්සර වගේ නෑ. මට හිතවිලි එන්නේ නෑ. මට වේදනාවක් එන්නේ නෑ. මට සද්ද ඇහෙන්නේ නෑ. මගේ හිත නම් නිකන් සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ වාරණා කරනවා කියලා. වෙන්නත් පුළුවන්. හුඟක් වෙලාවට තියෙන එකට උදම් මැනීම. ඒ නිසා අපි සාමාන්‍ය සාමාන්‍ය කමිට කිව්වොත් මේ භාවනාදී පහළ වෙන මනාබමනාප දෙක පිය රූපං සාත රූපං දෙක, රුචි අරුචි දෙක. එතන තමයි සබ්බ ලෝකයේ අනබිරත සංඥාව කියන එකට බහින්නේ. එහෙම නැත්නම් මේ වෙන දේෙන් අපි සංස්කාර රැස් කරගන්නවා. අපි සකස් කරනවා ඒක. මේක හරි මේක වැරදි මේක මම කරපු දෙයක් මම ඉස්සරට වැඩිය මම දැන් හොඳට කරනවා අනම්මනම් කියලා දන්නේ නැහැ මේ පණ පොවන්නේ කිරි පොවන්නේ සංස්කාර වලට කියලා. සංස්කාර වල දෙල්ලම නතර කරනනම් සබ්බ ලෝකේ අනිබිරත සංඥා. හරි කියන හරි ගියා ඉච්චරයි. ආයි කරන කනගාට සතුට වෙන දෙයක් නැහැ. වැරදුනා නම් වැරදුනා. මොකද මේ මට්ටමට එනකොට යෝගාවචරයේ ගොඩක් අර මම ආයනේ ගිහිල්ලා තියෙන භාවනා සිද්ධ වෙන්නේ පුරුද්දට. ඒක හොඳට පේනවා රචනයේ. චරණේ වග පේන්නේ රචනයේ. ඒකයි මේ කමඨාන් සුද්ධ කරනට අපි නැවත නැවතත් කියන්නේ ඔක වසංගන ඉඳලා හරියන්නේ ඔක එහෙලි කරන්නේ. හිත පිට යෑම ගියා. ගියාද යව්වද? අපව ආපේක ගෙනාවද ආවද? ඉතින් මේ හිත මේ තරම් කඩප්පුලි ලෝකයමන දහපදුරා පට්ටවඳුර එකක් නම් අපි හදන දරුවන්ට අපිට කියන්න පුළුවන් ද ඵලයන් හොඳ දෙයන් කීකරුවයන් කියලා. පිස්සු වැද්දෝ කියනවලු දරුවන්ට ශිෂ්ටාචාර වෙලා මිනිස්සෙක් වෙන්න බලපල්ලකෝ. මොනවද මේ කියලා? ඉතින් මහේක වැද්දා ඉඳගෙන මේවට කියන්නේ වැදිබන කියලා. අද ඉන්න සංඝයා 100ට 100ක් වෙතන ඉන්නේ. භාවනා කරන කෙනෙක් නම් ඔය කාගවත් ජීවිතවලට අත තියන්න යන්නේ නැහැ. කියන පොතේ නම් ඔහම තියෙනවා. කරලා බලපන්. ඕවා කරන දේවල් නෙවෙයි සිද්ධ වෙන දේවල්. ඔබට කනගාටු වෙලක් වැඩක් නැහැ. එහෙම නැත්නම් සතුටු වෙලක් වැඩක් නැහැ. මම සංස්කාර වෙන්න දෙන්නේ නැතුව ඒක දැනගනින් මේක සතුටුයි, මේක නොසතුටුයි, මේක මනාපයි, මේක අමනාපයි, මේක රුචි, මේක අරුචි කියලා. ඕක තේරුම් ගත්ත දවසේ ඉන්න ජීවත් වෙලා වැඩක් නැහැ. මොකට ජීවත් වෙන්නේ? මොටිවේෂන් එකක් ගන්න බෑ. කම්මැලි, නීරසයි, එපා වෙලා මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ ඔය සබ්බ ලෝකයේ අනබිරත සංඥාව තේරුම් ගත්ත දවසේ එහෙම නැත්නම් ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බාන. ওই විරාගයට තමයි ඔය සබ්බ ලෝකයේ අනබිරත සංඥා කියන්නේ. ඊට පස්සේ ඇයි මං ජීවත් වෙන්නේ? එහෙම නැත්නම් අපි මොටිවේෂන් කියලා කියන්නේ එළඹුම එළඹුම ජීවිතේ කිසිම කෙනෙකුට මොන විදියකින්වත් අපිව එලවන්න බෑ. ඔය තෑග්ගක් දුන්නත් එකයි, දඬුවම් කෙරුවත් එකයි සැලෙන්නේ නැහැ. එනිසා බයිලාවේ කියන්නේ මේමයි මාව නලවඬ පිනවඬ රන් මිනි මුතු වලින් බෑ ඇලිදොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ ඉති මොන නටකම නැතුවත් නලවඬ බෑ මිනිස්සු කියන්නේ මෙයාකට රස විශ්තනයක් නෑ කිසිම හොඳ නරකක් තේරෙන්නේ නෑ බීරියලියා වාගේ එහෙම තමයි මේ සබ්බ ලෝකයේ අනිරත සංඥා වෙනකොට මිනිස්සු අපිව කොන් කරා. ඒතකොට තේරුම් අරගන්න ඕනේ දැන් වැඩේ යනවා. හැබැයි නිදිමත වළක්ව ගන්න විදියක් නැහැ. කම්මැලිකම වළක්ව ගන්න විදියක් නැහැ. එපා වීම වළක්ව ගන්න විදියක් නැහැ. බෙල්ල කඩා වැටෙන එක වළක්ව ගන්න විදියක් නැහැ. භාවනා කරන්න යනකොටම අද මම හිතන හතර දිනක් විතර ලියලා තුනා කම්මැලිකම කියන එකේ ගන්න දෙයක් නැහැ. හැබැයි මට දරාගෙන යන්න පුළුවන්. ඒ මොකද මේ බණ ඇහෙන හින්දා. හැබැයි බුද්ධ ආගමේ නෑ ඕක එකක්. බුද්ධ ආගම කියන්නේ හැමදාම දානයක් දෙනවා නම් අන්න අසවල් අසවල් දේ මට ලැබෙයි කියන මොටිවේෂන් එක තියෙනවා. ශීලයක් රකින්නවා නම් අඳුරේ තියෙනවා. සමාධියක් භාවනාවක් හරි ගියා නම් මේ ලෝකෙට කියා පාන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. මේ ඔක්කොමත් කරලා ප්‍රතිඵල පිළිබඳව කිසිම උදම්මැනීමකින් තොරව එහෙම නැත්නම් ඒක පිළිබඳව අපේක්ෂාවකින් තොරව. හිතපු කෙනෙක් දැක්කයි කියලා මට කියන්න බෑ. හැබැයි මේ ඥානාරාම ස්වාමීන් බලනකොට පේන්න තියෙන්නේ මොනම තාලකින්වත් කාටවත් කුප්පණ්ඩ මෙහෙවන්න හසුරුව ගන්න බෑ. ඒ බුරෙන් පන්දිසෝඥාසෙත් මේ 40ක් 30ක් විතර අපි යෝගාවචරොත් එක තමයි ගත කරන්නේ. දවසම අපිත් එක්ක ওই රටම පිළිගත්ත අග්ගමහා පඬිත අග්ගමහා පඬිත මේ අභිදජ රත් නෑ මේ සංසිත්‍රිමුනේ ඕආදාචාර්ය මුළු රටටම කදාකවත් බනකට යන්නේ නෑ. කදාකවත් මොකුත් නෑ. උදේ ඉඳලා හැන්ද වෙනකන් යෝගාවචරොත් එක්ක ඉන්නවා. මොකද මොනවා හම්බුණත් ඒ සංසිතේ ඒක ලොකු දෙයක් නෑ. මිනිස්සු අන්තිම කැමැති පත්‍රය ලියලා දීලා යනවා. අනේ වැඩ කරන මනුස්සයෙක් කියනවා වතුර බෝතල් එකක් ගේන්න කියනවා දීපැම්බක් කරනවා අහන ඔයා මේ මොකටද දුන්නේ ආ මේක ලියන්නකෝ මම ඒක පාවිච්චි කරන්නේ බැනලා ගියත් ගානක් නැහැ එහෙම කාටවත් රූකට නටනවා වගේ නූල ගස්සන්න බෑ මොකද සබ්බ ලෝකේ අනබිරත සංඥා එතකොට ඒකට විරාගය කියලා තමයි කියන්නේ ඒක තමයි ලොකුම ධර්මයේ ඒක අපිට වැටහෙන ක්‍රමය තමයි නිබ්බිදාව කියන එක මොනම දෙයකින්වත් අපිට වැඩි උනන්දු කරවන්න බෑ ආන්න මේක එනකොට මේ බුද්ධ ශාසනේ මේ මගේ හැරවුම් ලක්ෂේ මේක අදිවිපස්සනාව මෙන්න මෙතෙන්ද මට මේ කාගෙන්වත් මාව නලවන්න පිනවන්න ඕනේ මේක දිගට කරගෙන යන්න පුළුවන් නම් මේක මෙතන හුඟ දෙනකොට මේක අහම්බෙන් හරි හැප්පිලා තියෙනවා. ඒක මට හොඳටම පේනවා කමටහන් මාර්ථා කරනකොට. මේක යහ කරන්න දෙයක් නැහැ. මේක විලක් කරන්න දෙයක් නෑ අපිට ඕන සුසුමන් ටික සේරම තියෙනවා. හැබැයි තව මේකම පන්නර ලැබෙන්න ඕන. මේකම දුවන්න ඕන. කර කර යනකොට මේක පුදුම හැත්බැඳිල්ලක් හැත්බැඳෙනවා. මේක ගැල්වනයිස් වෙනවා. මේක රේන්ෆෝස් වෙනවා. ඒක තමයි සම්මා ආජීවය කියන්නේ. අපි අද ඉඳලා මැරෙන දක්වා බලන්නේ අන්නේව කාටවත් කියාපාන්න නැතුව උපරිම උදේ ඉඳලා හැන්දෑනකම් සතියෙන් තමයි ගත කරන්නේ. උත්සාහ කරනවා. අප්‍රමාදීව ගත කරනවා. ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැහැ. අන්න එතකොට ඇතිවෙන මේ ඒ නිබ්බිදාවේ විරාගය තමයි බුදුජානසයේ ශ්‍රේෂ්ඨම ධර්ම විදියට පෙන්ලා දීලා තියෙන්නේ. ඒක විරංජනයක් කියලා කියන ලස්සන මල් චීත්‍යයක් පාට පිච්චිලා ගියා වගේ. ඒ ලෝකේ තියෙන අබිරමණය ගන්නට රජ වෙන්න ඕනේ, ඉඩම් ඕනේ, අරක ඕනේ, මේක ඕනේ කියනවා කක්කා. ඒකෙන් තමයි අපේ අම්මලා තාත්තලායි අපේ ගුරුවරුයි අපි මෙයාට බන්දලා තිබ්බේ. ඒ කට්ටිය හිටනක් කරන්න ඕනේ නැහැ. අපිව කරලා තියෙනවනේ. දන් දීලා තියෙනවනේ, සිල් රැකලා තියෙනවනේ, භාවනා කරලා තියෙනවනේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ ඕක ඒ භාවනා කරපු නිසා දිගට භාවනා කරන මිසක් අරක ලබන්න මේක ලබන්න නෙවෙයි. ධර්මදේශනා සමාප්ත කරමින් මම කියන්නේ බුදු වුණාට පස්සේ මොකටද බුදුහාමර භාවනා කරේ? කාටද හිතනවද මේ අහවල් දේ සඳහා කියලා? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුතාංග 13ව රැක්කා. මොකටේ? මේ රහත් වෙලා. ඉහිමේ ඇබ්බැහියට යන දෙයක්. ඒක පිළිබඳ ආඩම්බරයක්වත් මට අද භාවනා කරන්න බැරි නෑ කියලා කනගාටුවක්වත් බුදු හිතකට වෙන්න බෑනේ. ඒ කියන්නේ සවාසනා සකලක්ලේශ දුරු කරනවා. ඒ නිසා සංසාරේ ඉන්නවනම් හරිම වාසනාවන්තයි. සංසාරෙන් ගැලවෙන මනුස්සයාට කිසිම වාසනාවක් නැහැ. නිකන් මේ අතකුළුල්ල අර වටේ වටේ ධාරේ තියෙන්නේ. උයන් ඉස්සලා කපලා විහි කරන්නේ. ආන්නේ වගේ එකක් විතරයි. ඉතින් එව්වා කියන්නේ නැත්තේ ඒ කියන්නේ නැත්තේ ඊගා රිට්‍රීට් එකට එන්නේ නැති වෙයි කියලා. ඌව දන්නවනම් කවුරුවක්වත් දෙන්නේ මොටිවේට් වෙන්නේ නැහැ නේ මේකට එන්න. කිතර ගිහලා අඳුර පාන්න බෑ, පාටි දාන්න බෑ, අන් එන්නේ නැහැ, කහා පාට වෙන්නේ නැහැ. කහා පාට වුණොත් බිම තලනවා. ඉතින් ඒ නිසා මේ සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියන එක ඇයි අපේ ශාසනයෙන් ගිලිහුනේ? ඇයි මේ ත්‍රිපිටකේ නැත්තේ? හැබැයි නැති වෙන්න බෑ. මොකද ගිරිමානන්ද සූත්‍රය අපි නිතරම කියන වතපිරිතක්. නිතර කල්පනා කරන්න අපි යමක් කරන්න පෙළඹෙනවා නම් පෙළඹෙන්නේ ඔන්න ඔය කියන අබිරත සංඥාවෙන්. කෙරුවට කමක් නෑ. හැබැයි ඒක දන්නවනම් මෙච්චර රාත්තල් ගානක් මඩ බොක්කේ තියෙනවා කියන එක දැනගන්න පුළුවන්. කවුරුත් කියලා දෙන්න අරින්න බැරිසොත් ලැජ්ජාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් මාන්නයට පොඩ්ඩක් රිදෙනවා. තමන්ම මේක දැකගන්න ඒක නැති කෙනෙකුට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක කවුරුත් ළඟ තිබුණත් නිවන් දකින්න බෑ. මේ හැම මගුලක්ම අපි කරන්නේ මොකද්දෝ යටපට යට යට තියෙන සටකපට අදහසකට. ඒක ප්‍රසිද්ධ කරන්න. කෙලින්ම කියන්නේ. ඒක කිසිම හානියක් නෑ. හෙලි කෙරුවොත් බබලනවා. ඔක පුද්ගලිකයි රහසිගතයි කියලා වසංගන හිටියොත් දීර්ඝ සංසාරයකට වාසනාව ලැබනවා කියන ප්‍රාර්ථනාවේ අපි බණ සමාප්ත. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා